කරුණ මනතුංග මහත්මයා පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ ඊටමත් වටිනා විශිෂ්ට දේශනාවක් ස්වාමීන් වහන්සේ අද කළේ මොකද ඒකේ ලොකු ගැඹුරක් තියෙනවා ඒ වගේම ඉස්සෙල්ලා දේශනා දෙකට සම්බන්ධ කරලා ඒක ඊටම හොඳට අපිට පැහැදිලි කරා එතෙන්දී නැවත වතාවක් යම් කිසි කෙනෙකුට හිතෙන ගැටලු ඇති වෙන තැනක් තමයි ස්වාමීන් වහන්සේ ඊටම හොඳට පැහැදිලි කළා. නමුත් අර භවයෙන් භවයට මතකේ තියාගෙන යන ශක්තිය ඇත්තටම ස්වාමීන් වහන්සේ කිව්වා අපේ බුදුහාමුදුරුවෝ කොච්චර කාලයක් ගියාද හිතා ගන්න බැරි තරම් කාලයක් ඒක සිද්ධි කරගන්න කල් ගියා. ඉතින් සාමාන්‍ය ශ්‍රාවකයෙකුට පවා ඒ සිද්ධිය කියන එක භවෙන් භවයට අමතක නොවි බුද්ධ කාලයක් නොවන කාලයක පවා ඒක යන්න යනවා කියන එක ඔබ තව 2500නේ තියෙන්නේ මේ බුද්ධ කාලේ ඒ බුද්ධ කාලය ඇතුළත කරේ නැත්නම් එහිම යනවා කියන එක යම්කිසි අద్භූත බවක් තියෙනවා ඒ ඒ ඒකේ තියෙනවා යම්කිසි අద్භූත බවක් නමුත් නමුත් මට මෙහෙම දෙයක් හිතුණා දැන් අපේ ජීවිත දිහා බලනකොට දැන් අපිට ධර්මයේ ඉගෙන ගන්නකොට පුංචි කාලේ ඉඳන් සීලය පිළිබඳව මෙන්න මේ මේවා කියලා තියෙනවා. අංක වශයෙන් දාලා තියෙනවා මේවා නොකළොත් හරියවා වගේ දෙයක් තියෙනවා. ඒත් සිල් ගන්න දවසට පොය දවසට මේ ටික රැක්කොත් හරි වගේ දෙයක් තියෙනවා. නමුත් අපේ ජීවිතය ගත කරනකොට අවස්ථාවල් එනවා අපිට කාටවත් හොරා යම්කිසි දෙයක් කරන්නට පුළුවන් මං කියන්නේ නිකන් අර පංචකාමයේ සම්බන්ධ බොහොම මේ මේ ගොරහැඩි දේවල් නෙවෙයි අපි යම්කිසි දෙයක් රැකගන්න හදනකොට මන් අපි දන්නවා ඒක කවුරුවත් දන්නේ නමුත් ඒක මම නොකළ යුතු දෙයක් කියන එක එතෙන්දී ඒක බොහොම ගැඹුරින් Tamanට මොකක් හරි හානියක් වුණත් ඒක කරන්නේ නමුත් ඒ වෙනකොට එයා අහලත් නෑ ස්වාමීන් වහන්සේ මේ අද කරපු වගේ දේශනාවල් අහලත් නැති වෙන්න පුළුවන් එහෙම කෙනෙක්. නමුත් එයාගේ හිතේ තියෙනවා මම මෙතනින් එහාට යන්නේ මොනවා වුණත් කියලා. එතකොට එයාට එහෙම අර වගේ සිද්ධි කරලා ඒ කියන්නේ මම මෙහෙමයි යන්නේ කියන එක තණ්හා මාන දික්ටි වලින් උනත් හුඟක් වෙලාවට වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම මෙහෙම කෙනෙක් වෙනවා කියන ඉතින් ඉන්වර්ටඩ් කමාස්. ඒක නැතුව ඒ පුද්ගලයා පිරිමියාට හෝ ගැහණියට හෝ ඇති වෙන්න පුළුවන් මම මේ දේ මම මගේ හැටි මෙහෙමයි මම මම මගේ ප්‍රතිපදාව මේකයි කියන වගේ දෙයක් එයා තුල තියෙනවා කොහොමටවත් ඒව කරන්නේ එතකොට දැන් පොඩි උදාහරණයක් ගත්තොත් සරල මේ දැන් මේ දවස්වල කොළඹ ඊ타ත්ම තදින් මදුරු ප්‍රශ්නය නිසා මේ ඩෙන්ගු තියෙනවා. එතකොට දැන් යම්කිසි නිවසක ඩෙන්ගු හැදිලා තියෙනවා. ගෙදර ඔක්කොට. ඒත් එයා තීරණය කරනවා නම් මම මදුරුව මරන්නේ හොඳටම දන්නවා තවත් හානි වෙන්න පුළුවන් කියලා. සමහරට මැරෙන්න උනත් පුළුවන්. ඒක එක එක උදාහරණයක්. ඒතර තවත් උදාහරණයක් ගත්තොත් taxes. දැන් මේ උපයන විට ගෙවීම එතකොට නැති කට්ටිය පවා දැන් මේ TIN number කියලා එක අරගෙන ඒක ගෙවන්න තියෙනවා. ඒතර ඕනතරම් අවස්ථාව තියෙන්න පුළුවන්. තියෙනදී අඩුවෙන් පෙන්නලා ඒක ගෙවන්න පුළුවන් රජයට. නමුත් එයා සත්‍යවාදී කියන දේ එයා තුළ ගැඹුරින් පිහිටලා තියෙනවා නම් කාටවත් අහුවෙන්නේ නමුත් මම මේක කරන්නේ අන්න ඒ වගේ දේවල් වලින් ඒ ජීවිතෙන් ජීවිතයට යන එක්තරා දෙයක් තියෙනවා නේද? එයා තුළ අර වගේ දෙයක් මත් නිකම් මෙහෙම මම මෙහෙම කෙනෙක් තමයි වෙන්න යන්නේ කියන එක නැති වුණා. අර දේ ගැඹුරෙන් තියෙනවා නම් එයා තුළ ඒක දිගට යන දෙයක් නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යෙන්. දැන් මේ විදිහට අර මනසට කාවැදිලා තියෙන ප්‍රමාණය කියන්නේ මෙන්න මේ ගුණය අවශ්‍යයි. මේ මේකෙන් ගිලි ගිලිහෙන්නේ නැතිව මම රැකෙන්න ඕන. ඉතින් ඒවා ඔබතුමා කිව්වා වගේ ආත්මමූලිකවත් අපිට ඒවා කරන්න පුළුවන්. මම කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. අපි නිකන් ඔය අනිත් අය වගේ මෙහෙම මෙහෙම කරන්නේ කියලා අපිට යම්කිසි පතු කරගත්තු අභිමානයක් එක්කත් අපිට දේවල් කරන්න පුළුවන්. හැබැයි ඒවා අර වැඩි කලක් රැඳෙන්නේ නැහැ. ඒවල තණ්හාමාන දිට්ඨි වලට හසු වෙලා ඒකට අපි කරන්නේ. ඊට එහා ගිහිල්ලා යම්කිසි ප්‍රතිපදාවක් හැටියට යම් ඉලක්කයක් හඳුනාගෙන අපිට ඉලක්කය වෙත යන්න මෙහෙම කරන්න ඕන කියලා තියාගන්න පුළුවන්. ඒක එක විදිහක්. දැන් ඔය ඔබතුමා කිව්ව හැටියට එහෙම පැහැදිලි ඉලක්කයක් නැතත් සත්පුරුෂයෙක් හැටියට, මිනිසෙක් හැටියට මම මෙන්න මේ ගුණධර්ම වල පිහිටන්න ඕන කියලා කටයුතු කරනවා. එතන අර උසස් මනුස්ස ධර්මයක්. ඉතින් ඒවා අපේ මනසට හොඳට කාවා දෙන්නට ඕන. නිකන් පිටින් ආලේප කරගෙන රග දක්වලා විතරක් හරියන්නේ ඒවා කොච්චර දුරට කාවැදිලා තියනවද කියලා අපි විටින් විට පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒක පරීක්ෂා කරන හොඳම අවස්ථාව තමයි රොබට්මා කිව්වා වගේ කවුරුත් නැති ඕනෑ තරම් අපිට වැරද්ද කරන්න පුළුවන් සෙවුම් අවස්ථා එනවා. බඳු තැන්වල තමයි අපේ ඇත්ත తත්වය අපිට හොයන්න පුළුවන්. දැන් මීට පෙරත් මම හිතන්නේ අවස්ථා කිහිපයක අපි සිහිපත් කළා. අපිට තවත් ওই විදිහෙන් උරගා බලන්න පරීක්ෂා කරන්න හොඳම අවස්ථාවක් තමයි අපි සිහින දකින අවස්ථාව. කාට හරි සිහින පේන්නේ නැත්නම් ඉතින් ඒ ගැන කරදර වෙන්න ඕනේ නැහැ. වගේ පේන සිහින මතක නැත්නම් ඒ ගැන කලබල වෙන්න ඕනෙත් නැහැ. Tamanට පෙනෙන සිහින මතක තියෙනවා නම් ඒ සිහින විග්‍රහ කරලා බැලුවොත් පලාපල කියන්නට නෙමෙයි අපි ඉන්න මානසික తත්වය මොකද්ද? කියන එක අපිට හුඟක් විශ්ලේෂණය කරගන්න ඒක හොඳ අවස්ථාවක්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මට යම්කිසි සිහිනයක් පෙනෙනකොට මට දැනෙනවා නම් මෙන්න මේ වරද මම නොකළ යුතුයි. මම පැවිද්දේ කියන එක මට දැනෙනවා නම් අන්න ඒක තමයි අර මගේ මහානකම කියන එක මගේ සිතට කාවැදිලා තියනවා කියන බවට සංකේතයක්. එහෙම නැත්නම් අපි සිහින දකිනකොට තමන් ස්ත්‍රියක්ද කියලා දන්නෙත් නැහැ තමන් පුරුෂයෙක්ද කියලා දන්නෙත් නැහැ තමන් සාමුතුරු නමක්ද කියලා දන්නේ ඒ සිහින වලට ඒව අදාළ නැහැ මම කියන සංඥාව විතරයි. ඒතර මම කියන සංඥාවත් එක්ක මම කැමති දේ කරනවා අකමැති දේත් එක්ක ගැටෙනවා එහෙමයි මනසේ ස්වභාවය. එතකොට ඉබඳු ස්වභාවයෙන් යුක්ත මනසට යම් අදහසක් තියෙනවා නම් මේක මම නොකල යුතුයි එතකොට එතන එතනදී අර මාන්නෙන් අටවගත්තු ඒවා මොකක්වත් නැහැ. සංස්කෘතිකමය වශයෙන් දාගත්තු යම් යම් සීමා මායින් මොකුත් නැහැ ඉතින් ඒ නිසා තමයි අපිට ඔය ගොඩක් වෙලාවට සිහින දකිනකොට නිකන් 아무තු විකාර රූපී ගතියක් පෙනෙන්නේ. ඒ කියන්නේ මනස නිදහසේ හැසිරෙනවා. එයාට සම්බාධක නැහැ. දැන් අපිට මේ පියවි සමාජයේ ඉන්නකොට එහෙම බෑනේ. අනිත් අය ඉදිරියේ වැඩ කරන්න ඕන මේ විදිහට සමාජයෙන් අපවාද වෙනවා. අපිට සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවා. අපිට සදාචාරය කියලා දෙයක්. ඔක්කොගෙම රැකිලා. එතකොට ඒ සියලු සීමා මායිම් වලින් විනිර්මුක්තව අවංකව මේක ගුණය මේක දුර්ගුණය මේක කුසලය මේක අකුසලය මේක කල යුත්ත මේක නොකල යුත්ත කියලා අපිට ඉන් ඔබට ගිහිල්ලා යම් වැටහීමක් මනසට කාවැදිලා තියෙනවා නම් තමයි සිහිනේදී අපිට යම්කිසි ස්ථාවරයක් ඇති වෙන්නේ මේක නොකල යුතු දෙයක් මේක කල යුතු දෙයක් කියලා. දැන් මේ වගේ කතාවක් තමයි ඔබතුමා සිහිපත් කළේ භවෙන් භවයට අපි වෙනත් අවස්ථාවල කතා කරලා තියෙනවා අපි කොහොමද දුගතියකටපත් වෙන්නේ නැතුව සුගතිගාමි වෙන්න මනස හදාගන්නේ කියලා. ඒ මනස හදාගන්න අපි කුසල් දහම් සිහිපත් කරගන්නකොට මේ ප්‍රාර්ථනා වැදගත් වෙනවා. අපි එකයි නිතරම කියන්නේ නිවන පමණක් නෙමෙයි නිවන ඉලක්ක කොටගෙන නිවන් දකින්නතෙක් ඇද වැටෙන්නේ නැතුව ඉදිරියට යන්න අවශ්‍ය සක්ක ටික ගහලා මේ මේ මඟ හදා ගන්න ඕන හරියට අබුද්ධෝත්පාද කාලයක උපන්නොත් ඒ කාලෙට මම කොහොමද ගුණධම් වඩන්නේ මට කොහොමද කල්යාණ මිත්‍රයින් හඳුනගන්නේ කොහොමද මම ධර්මයේ මතු කරගන්නේ ඒවට හොඳ ප්‍රාර්ථනා ශක්තිමත්ව පිහිටුවා ගන්න එතකොට කාගේ හරි සහයෝගයක් අපට ලැබෙනවා දැන් බුද්ධෝත්පාද කාල වුණත් දෙවියන් අතර බබුන් අතර ඉන්න ඕන තරම් බුදුවරුන්ගෙන් බණ අහපු ඒ ධර්මයේ මතක තියෙනයි ඒ අයගේ සහයෝගය ගන්න පුළුවන් ඉතින් අන්න ඒ වගේ අපි භව ගමන සැලසුම් කරගන්න ඉතින් සැලසුම් කර ගැනීමේදී තාම වටින පැත්තක් තමයි අරුණවනතුංග මහත්මයා මතක් කළේ අර භවෙන් භවයට අපි කොතන උපන්නවමත් මේ දේ කළ යුතුයි මේ දේ නොකළ යුතුයි කියලා ස්වයංව Tamanටම දැනෙන මට්ටමකට තමන් පුහුණු කර ගැනීම අවශ්‍යයි. ඉතින් ඒකට අර ප්‍රාර්ථනා સિદ્ધ කර ගැනීම සහ ඒ ගුණය સિદ્ધ කර ගැනීම. දැන් ඔබතුමා කිව්වේ ඒක විශේෂ ප්‍රාර්ථනාවක් නැතත් නැතත් අනුතරමින් අර මේ මානුෂීය ගුණය හරි තමන්ට સિદ્ધ වෙනකොට ඒක භවයෙන් භවයට හොඳ ස්ථාවරයක් තමන් තුළ ඇති ඒක ඊටාම වැදගත් කාරණයක්. ඒ විදිහට තමයි මේ පාරමිතා ගමන අපි ඉදිරියට පවත්වාගෙන යා යුත්තේ. ඉතින් ඒ නිසා පාරමිතාවක් හැටියට යමක් පුහුණු කරනකොට ඒක නිකම්ම කරලා අතාරින්න නෙමෙයි නැවත නැවත කිරීමත් අවශ්‍යයි. ඒ කරනවා වගේම අර විදිහේ විශේෂ පැතුම් ඇති කර ගැනීමත් අවශ්‍යයි. ඒ පැතුමත් එක්ක තමයි මේක බද්ධ වෙන්නේ. බද්ධ වුණාට පස්සේ ඒක දිගින් දිගට දිගින් දිගට ඒකත් එක්ක ඉදිරියට යන පහසුවක් ඇති වෙනවා. එයිමයි ස්වාමීන් වහන්සේ ඉතාමත්ම පැහැදිලි ස්වාමීන් වහන්සේ මේ කරන ශාසනික සේවාව තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.